පින්වත්නි අපි පසුගිය දිනෙහි මංගල සූත්‍රය පිළිබඳ වූ විස්තරය නම් අවසන් කළා. අපිට ඒ කෙනෙක් කාරණයක් පිළිබඳව කතා කරනවා නම් ඒ එකිනෙකක්ම දීර්ඝ විස්තරයකට කරුණු තිබෙන දීර්ඝ විස්තරයක් කිරීමට තරම් කරුණු තිබෙන මාතෘකාවක්. බුදුරජාණන් වහන්සේ මේ මේ සූත්‍ර ධර්මයේ දේශනා කොට වදාළා. පිළිවෙල ගැන හිතනවා. කොයිතරම් ප්‍රමාණිකූලද කියන එක අපිට තේරෙනවා. උන්වහන්සේ ඒ අනුශාසනය පරිදි හැම බුදුරයන් වහන්සේලාගේම අනුශාසනය දැක්වෙන්නේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදකණං ඒතං බුද්ධාන් සාසනං කියන මේ දැක්වෙන පරිදි හැම බුදුරයන් වහන්සේලාගේම අනුශාසනය ඔය පරිදි කියලා එතනම සියලු පාපයන්ගෙන් වැළකීම, පව් නොකර හැරීම, නොකිරීම කුසල ධර්මයන් සම්පාදනය කිරීම, ඇති කර ගැනීම. තම සිත හාත්පසින්ම පිරිසිදු කිරීම. කියන මේ කරුණ තුන හැම බුදුරයන් වහන්සේලාගේම අනුශාසනයයි. ඉතින් අනුශාසනයට බුද්ධානුශාසනය, තමා බුද්ධ ශාසනය කියන්නේ. ඒ අනුශාසනයේ මුලින්ම එන්නේ නොකල යුතු දේ කියන්නේ. නොකළ යුත්තේ. ඒ එමක් නිසා මේක අප සැලකන්නට ඕනේ. ඒ කළ යුතු දේ කිරීම පිළිබඳව නෙවෙයි පළමුවෙන්ම කියවෙන්නේ නොකළ යුතු දේ අත්හැරීම ගැන. ඒට හේතු කවරේද කියන එක සැලකීම. කුමක්ද හේතුව? යමක් නොකළ යුතු නම් ඒ නොකළ යුතු වන්නේ කරන අයට ඒ නිසා අන්‍යයන්ටම අයහපතක් වීනම් පමණයි. යමක් නොකළ යුතු වන්නේ ඒ ඒ කිරීම නිසා කරන්නාට අන්‍යයන්ට අයහපතක් වේනම් එයයි නොකළ යුතු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නොකළ යුතු හැටියට දක්වන යමක් වේනම් ඒ හැම එකක්ම කරන තැනට අනර්ථයේ පිණිස පවත්නා දෙයක් වන අතර එයින් අන්‍යයන්ටද අනර්ථයක් වන්නට පුළුවන් දෙයි. ඒ නිසා මේ මංගල සූත්‍රයේ උන්වහන්සේ පළමු කොටම වදාරන්නේ නොකල යුත්තක් ගැන. අසේවනාච බාලාම අඥානයන් බාලයන් මෝඩයන් එහෙම නැත්නම් කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියන මේ ත්‍රිවිධ දුස්චරිතයන්හි යෙදෙන්නම් ඒ ආශ්‍රය අත්හැරීම, වුණ ආශ්‍රය නොකිරීම මුලින්ම දැක්වෙන මංගල කාරණා. ජීවුණුවට හේතු වන කරුණ. ඔතේරුයි කියන. ඉතින් ඒක කොයිතරම් වැදගත්දයි කියන එක අපිටම හිතා ගන්නට ඒ මංගල සූත්‍රයෙහිදී පමණක් නොවේ. වෙනත් තැන්වලදී බුදුරජාණන් වහන්සේ මේ බාලයාගෙන් සිදුවන අනර්ථය ගැන දක්වා තිබෙනවා. බාල පඬිත සූත්‍රය කියන එකක් මා මේ ස්ථානයේදී කියා තිබෙනවා. මේ තුන මතක ඇති. තව අංගුත්තර නිකායේ සූත්‍ර කීපයක්ම ඔය පිළිබඳව වඩා රත් වෙනවා. බාලයාගේ ලක්ෂණ දක්වනවා. ඒ වගේම බාලයාගෙන් සිදුවන බිය ගැන සඳහන් කරනවා. බාලයාගේ ලක්ෂණ හැටියට උන්වහන්සේ දක්වා තිබෙන්නේ නොසිතිය යුතු දෙයක් සිතන, නොකල යුතු දෙයක් කරන, නොකිය යුතු දෙයක් කියන කෙනෙක්යි කියලා බාලයා. දුක්චින්තිත චින්ති දුක්ඛාසිත භාති දුක්කට කම්මකාරී ඒ නොකල යුතු දේ සිතන නොකිය යුතු දේ කියන නොකල යුතු දේ කරන කෙනෙක් බාලයක් ඉතින් සාමාන්‍යයෙන් බාල කියන වචනය අපාතර ප්‍රකටවන්නේ වයසින් බාල කියන මෙතනදී බුදුරජාණන් වහන්සේ ඒ වයසින් වාලකම දක්වන්නේ නැහැ. ඒ වයසේ තරම්ම කාරණයක් නෙවෙයි. වහන්සේ තෙරුන් ගැන කියන තැන්වලදී වදාරා තිබෙනවා හිත තෙස් සුදු පවණින් කෙනෙක් තෙරුන් තේර කෙනෙක් වන්නේ නැtei කියලා. ඒ තේර කියන්නේ මහානකමින් වැඩිමහල් කෙනෙක්. උපසම්පදාවෙන් අවුරුදු 10ක් ගත කළ කෙනෙක් තේරෙක. මහත් වදාරනවා ඒ හිත කලිතං ස්ථිරං කියලා කියනවානේ. හිතකේ දුඹුරු වූ පවණින් නැත්නම් සුදු වූ පවණින් ඒ තැනත්තා කෙර කෙනෙක් වන්නේ නැtei කියලා. එහෙම දක්වන්නේ උන්වහන්සේ වයස නෙවෙයි ගුණ ධර්මයයි. ප්‍රධාන කියන එක දැක්වීම. වයසට ගරු කළ යුතුයි. ඒත් වයසින් වැඩිමහල් ඒ අය Tamanට වඩා ගුණ ධර්මයන් ගෙන් වැඩිමහල් අයට ගරු කරනවා. වමිනවා විතරයි. අපි ඒ නිසානේ කුඩා සාමණේර නමකට වුවත් වයසින් කොයිතරම් වැඩි වුණත් දැනුගත් කමින් කොයිතරම් වැඩි වුණා. ඊළඟ වූ අප ඒ සාමණේර භික්ෂුන් වහන්සේට වූ සාමණේරයන් වහන්සේට වූත් වලින් ඒ ගුණය ගැන ගුණ ධර්මාසින් අපට වඩා උසස්. ඒ නිසා මේ වගේ. ඊයනට වඩා පැවිද්දෙකු උසස්. කියයි ගන්න. ඒ නිසා වඳිනවා. එයින් පෙනෙන්නේ මේ ಗುಣ ධර්මයටයි මුල් තැන ලැබෙන්නේ. වයසටම නෙවෙයි. මෙතන බාලය කියන්නේ වයසින් බාලකම සලකා නොවේ තමන්ගේ ක්‍රියාවලිය සිත කය වචන කියන තුන්දර ඒ තුන්දරින් සිදුවන ක්‍රියාවන්ගේ ක්‍රියාවන් අනුවයි කෙනෙක් බාලයෙකු පඬිතයෙකු කියන මේ නම් දෙකට සුදුසුවක් කෙනෙක් බාලය කියන නමට සුදුසු වෙනවා ඔහුගේ ක්‍රියාව ඒ කය වචන සිත කියන තුන්දරින් කෙරෙන දේ නරක නම් ඒ වගේම කය වචන සිත කියන තුන්දරින් සිදු කරන දේ තහපත් නම් ඒ තනත්තා සංදිතේ කියන්නේ. ඒක කය වචන සිත කියන තුන්දරින් වැරදි දේ කරන නරක දේ කරන. තමාට වූ අනුන්ට යහපතක් නොවන දෙයක් කරන කෙනෙකු බාලේ. ඒ බාලයාගෙන් තමා හැම දිනාටම විය එතොත් ඉන්නේ කියා බුදුරජාණන් වහන්සේ වදාළා. යානිකානි ච භික්කවේ භයානි උපජ්ජම් සබ්බාවිතානි බාලතෝ උපජ්ජම් තින පන්විතතු එම වදාරන උන්වහන්සේ යානිකානි ච භික්කවේ භයානි උපජ්ජම් මහණෙනි යම් කිසි භයක් පැමිණෙන්නේ නම් ඇතිවන්නේ නම් සබ්බාන්තාන් ඒ සියලුම භය බාලසු උපච්ඡන්ති බාලයාගෙන් උපදින කාලයාගේ නැතිද? න කන්විතතු කන්විතයාගේ නොවේ කියලා උන්වහන්සේ බදාන. ඉතින් ඒ දිය මේක ආකාර දිය අප ගන්න. දැන් ඒ දිය පස්පස්හි නිමග්නව සිටින කෙනෙකුන්ගේ අන්‍යයන්ට එළඹෙන එළඹෙනවා දිය. සතුන් මරන්නාගෙන් සත්වයනට මරණ දිය එනවා. සොරකම් කරන්නාගෙන් මිනිසුන්ට සොර වියේනවා. ඒ විදිහට කලකන විට ඒ පංච සීලෙහි ඇතුළත් වන එක එක ශික්ෂාපදයක් යන කලකසොත් ඒ ශික්ෂාපදය කඩ කරන්නාගෙන් ඒ කඩ කිරීම නිසා පීඩාවටපත් අනතුරටපත් ඒ අයට ඒ කඩ කරන්නාගෙන් සිදුවන්නේ භයක් එන්නේ භයක් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කාලයාගෙන් මේ සිය එන බව එන බව වදාරා තිබෙනවා. නැ පඬිතුතු පඬිතයාගෙන් ඉන්නේ නැහැ. එහෙමනම් පඬිතයා ඒ කය වචන සිත කියන ద్వාරත්‍රය දැකගත්ත කෙනෙක්. ඒ ద్వාරත්‍රයෙන් වැරද්දක් නොකරන කෙනෙක් වෙන්න. පඬිතකම මනින්නට තිබෙන්නේ එලිසා. ඉතින් උන්වහන්සේ මුලින්ම බාලයාගේ ඇතුළ අත්හැරීම ගැන ප්‍රකාශ කරනවා. එමත් නිසාද ආශ්‍රය කෙනෙකුගේ සිතුම් පැතුම් වෙනස් කිරීමට ඉවහල් වන කාර්ය. හොඳ පැත්තටත් නරක පැත්තට. කෙනෙකුගේ ආශ්‍රය නිසා කෙනෙක් බොහෝම හොඳ විය හැකියි. තවත් කෙනෙකුගේ ආශ්‍රය නිසා ඉතා හොඳට හිටි කෙනෙක් වුවද නරකවන්නට පුළුවන්. එහෙම බලයක් ආශ්‍රයෙන් තිබෙනවා. ඒ ගැන සඳහන් වෙන ගාථායේ මේ එනවා. මේ කුණු මස්තික. කුසතම ගහකින් ඇල්ලුවා. ඒ කුසතම ගහන් කුණු ගඳ ගහන. කුසතම ගහෙන් ස්පර්ශ කරන ලද කුණු මස ඒ නිසා ඒ කුස සමගතද ඒ දුර්ගන්ධය ඇති එකක් වෙනවා කුණු ගඳ ගන්න එකක් ඒ වගේය ආශ්‍රිතය ආශ්‍රය කරනු ලබන්නා නරක කෙනෙක් නම් ඒ තනත්තා නිසා ඒ ආශ්‍රිතය අත අනිකාට ද නරක නමක් කියන්නේ. ඔහුගේ සිතුම් පැතුම් පවා නරකවන්නට ඉඩ තිබෙනවා. ඔහු ඔහුගේ ක්‍රියාවන්ට ඒ කියන්නේ නරක මිතුරාගේ ආශ්‍රිතයාගේ ඒ නරක ක්‍රියාවන්ට සම්බන්ධ නොවිතත් ලෝකයාගේ සැකයට භාජනය කරනවා. මොහොත් මේ විදිහේ කෙනෙකු විය හැකි කියලා නැත්නම් මේ විදිහේ ආශ්‍රයක් ඔහු සමග පවත්වන්නේ නැත්තේ කියලා. ඒ නරකකම පමණක් නෙවෙයි දැන් සතුන් මැරීම, සොරකම් කිරීම ආදී වශයෙන් පවත්නා ඒ අකුසල ක්‍රියාවන්හි යෙදී සිටින අකාලය. එවැගේම කළ යුතු දේ නොකර හැරෙත් හැර නොකරන තැනත්තා. ඇති කරගත යුතු වීරිය නැති තැනත්තා. ආදී එබන්දන් ආශ්‍රය කරන්නාට ඒ කම්මැලිකම් ආදිය බෝ වෙනවා. ඉතා කුඩා වයසේ සිටම මහලු විය දක්වාම ආශ්‍රයයට සුදුසුකම් තෝරා ගනිමු. බාල ආශ්‍රය අතර සංගීතාශ්‍රය ලැබීම. ඉතින් බුදුරජාණන් වහන්සේ අත්හල යුතු අය ගැන පමණක් නෙවෙයි ප්‍රකාශ කරන්නේ. ඊළඟට උන්වහන්සේ ආශ්‍රය කළ යුත්තේ කවරෙකුද? කවුරුන්ද කියන එකක් දක්වනවා. එහෙම නැත්නම් මුලින් දෙන ලද අනුශාසනය අත්හැරීමක් නොකර හැරීමක් නමුත් ඊළඟට කළ යුත්තේ දුක්ක් පඬිතයන් ආශ්‍රය කරන්නේ ගන්නවා ඉතින් පඬිතේ ඔය කියන්නේ කවරුද කියන එක බාලයාගේ ස්වභාවයට විරුද්ධ පැත්තේ අයයි පඬිතුය කියන එක අපිට තේරුම් ගන්නට පුළුවන්. ඒක පඬිතයා සිටිය යුතු දෙයක් සිතන්නේ. කළ යුතු දෙයක් කරන්න. වගේේ දෙයක් කියන්න. හොඳ දෙයක් හිතන, හොඳ දෙයක් කියන, හොඳ දෙයක් කරන කෙනෙක් පඬිතුයා. ඒ පඬිත කියන සංඛ්‍යාවට අතුලත් වන පුද්ගලයන් උන්වහන්සේ දක්වනවා. ඒ කොහොමද? <clears throat> දිඨේව ධම්මේ යෝත්සෝ යෝචත්තෝ සම්පරායිකෝ අත්තාදී සමයා ධීරෝ පඬිතෝති පෞච්චි විච්ඡේව ධම්මී යෝවත්තෝ කියන්නේ මේ ජීවිතයේ පිළිබඳ යම් අර්ථයක් තිබේනම් එයද පරලෝක ජීවිතයේ පිළිබඳ වූ යම් අර්ථයක් වේනම් එයද ඒ විදිහේ මේ දෙවදාරුන් අර්ථයන් සිදු කර ගන්නා යමෙක් වේනම් එතන පඬිතුයෙක්. ඒ විද්‍යාත්මක සම්පරායික අර්ථයන් සිදු කර ගන්නා තැනත්තා පඬිත්‍යයි. පඬිත්‍යා නම් හැම විටම ඥානවන්තයි. බාලයා නම් හැම විටම අඥාන කෙනෙක්. ඒ මොකද බාල ක්‍රියා සිදු කරන්නේ නුවණින් නෙවෙයි. මෝඩකම. සමහර විටක ඒ තනත්තාම කලකන පරිදි තමා නුවණින් යුතුව මේවා කරනවායි කියා මේ වෙනසක්. ඒ වැරදි ක්‍රියා සිදු කිරීමේදී ඒ තනත්තා තුල උපදන උපදිනේ නුවණ නෙවෙයි මෝඩකම, මෝහය. යහපත් දේ සිදු කරන තැනත්තා ඒ යහපත යහපතක් තේ සලකාගෙනයි කරන්නේ. සහ ඒ පිළිබඳව ඔහු දැනගන්නේ නුවණින්. නුවණින් දැනගෙන නුවණින් ක්‍රියා කරනවා. එනිසා ඥානවන්තයා, පඬිතයා කියන ඒ ඥානවන්තයා තමා පඬිතෙක්. අඥාන කෙනෙක් පඬිතෙක් වන්නේ නැහැ. ඒ මෙහි දැක්වෙන පඬිත කියන කොටසට ඇතුළත් වෙන ප්‍රධාන ත්‍රිසවරුයේ සියලු කෙලෙසුන් නැතුව උතුම. ඒ වාසනාසහිත සියලු ක්ලේශයන් නැති කළ උතුමාණන් වන බුදුරජාණන් වහන්සේ තම ශ්‍රේෂ්ඨම පඬිතුයාණන් වහන්සේ. ඉන් පසුව එන්නේ කාර්ය පුත්‍ර මෞද්ගල්‍යයන ආදී කොට ඇති ඒ රහතන් වහන්සේ. අනාගාමි, සකෘදාගාමි, සෝවාන් ඒ පුද්ගලයාට සම්පිත. ඔවුන් ඒ කිනිකේනා ඒ ඒ තරමින් කෙලෙසුන් කෙරෙන් දුරු වූ අය. සියලුම කෙලෙස් නැති කළ රහතන් වහන්සේ කෙලෙසුන්ගෙන් බොහෝ දෙයක් නැති කළ අනාගාමීන් වහන්සේ ඊට වඩා අඩු තරමින් කෙලෙස් නැති කළ සතරදාගාමීන් වහන්සේ ඊටත් වඩා අඩු තරමින් කෙලෙසුන් නැති කළ සෝවාන් පුද්ගලයා කියන මේ අය පඬිත්. අපට ආශ්‍රේත ඒ අය ලැබෙනවා නම් සාදු හොඳයි. ඉතින් එහෙම අය සොයා ගැනීම ඒතරම්ම ලෙහෙසි නෑ. සොයා ගන්නට ඒ වගේම ඒ අය මෙන්න මේ මේ අයයි කියා දැන ගැනීමටද 아무තු ලකුණු ඒ පුද්ගලයන් පිළිබඳව නෑ. ඒ අය තමන්ගේ තිබෙන ඒ විශක්කම් ප්‍රකාශ කරන අයත් නොවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා පඬිතුයෝ. ඒ වගේම ලෝකයේ පිළිබඳ කාරණා කාරණා දැනගෙන ඉතින් කුසල්මේය අකුසල්මේය. කුසලයෙන් යෙදී කුසලයෙන් යෙදී යුතුයි අකුසලයෙන් වැළකී යුතුයි කියන මේ නිගමනයන්ට පැමිණ තමන්ගේ කය වචන සිත කියන තුන්දර රැකගෙන ඒ තුන්දරින් තමන්ට හෝ අනුන්ට අයහපතක් මොකට තුන්දර අන්‍ය තමන්ගේ හා අන්‍යයන්ගේ යහපත සඳහාම යොදා ගන්නා. ඒ අය පඬිතු. අර දික්කේව ධම්මින් යෝවත්තු යෝචත්තු සම්පරායිකෝ අත්තාදි සමයා දීරෝ පඬිතුති පෞච්චති කියන මෙන්න මේ පඬිත ගණයටයි ඒ අය වැටෙන්නේ. නලෝ පරලෝ දෙකේම අර්ථය තේරුම් ගන්නට. ඒ අයයි ඒ අර්ථය සලකා ගැනීම සඳහා කටයුතු කරන්නේ. ඉතින් මේකට පඬිත ආශ්‍රයෙන් මොනවද ලැබෙන්නේ කියලා බලන්න. පඬිතේකුගේ ආශ්‍රය. කුදු නිකන් එහාට මෙහාට යන එකවත්, දකින්න එකවත් නෙවෙයි මෙතන ආශ්‍රය කියන්නේ. ආශ්‍රය ප්‍රධාන වන්නේ මේ පඬිතයා විසින් කියා දෙන දේ. සමාව අයහපතින් බලපවා යහපතෙහි යොදවා ගන්නට මේ පඬිතුයා විසින් ප්‍රකාශ කරන දේ නිසායි. කියන්නේ ඒ අනුශාසනාන්තයි තමා ඒ යහමගට හැරෙන්නේ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණීම සඳහා වමනා කරන අවශ්‍ය කරුණු දක්වන තැනදී වදාරා තිබෙන්නේ සත්පුරික සංසේවෝ කියලා පළමුවෙන්ම සත්පුරුෂයාගේ ආශ්‍රය සත්පුරුෂ සංසය. ඉතින් ඒකයි සේවනයේ භජනයේ පරිපාසනය කියලා දක්වන්නේ. යාම කතාවක් කිරීම දෙත එළඹීම කියන දෙයට අහුම්කම් දීම ඒවත් කරනවා. ඊළඟට වහන්සේ වදාරනවා සබ්ධම්ම ශ්‍රවණය. සබ්ධර්මයක් කරගෙන. ඒ පවෙන් වැළකුණු කිනෙහි යෙදෙන යහපතේ යෙදෙන ඒ නිසාම පඬිතයි කියා දැක්විය හැකි අය වෙත. නිය වශයෙන්ම පඬිතියෝ යයි කිය හැක්කේ මේ සද්ධර්මයට දැනගත්තා. ඒ නිසා යර සෝවානාදී මාර්ගඵලයන්ට කමිනිය අය පඬිතියෝය ප්‍රධාන වශයෙන් පඬිතියෝයයි කියා දක්වනවා. ඒ අය සද්ධර්මය ඇසුවා පමණක් නෙවෙයි. සද්ධර්මය කරන්නේ. සද්ධර්මය කියන්නේ සත්පුරුෂ ධර්මය. සත්පුරුෂ ධර්මයයි සද්ධර්මය. ඒ ඒ සද්ධර්මය සෝවාන් මාර්ග ඵල, සකදාගාමි මාර්ග ඵල, අනාගාමි මාර්ග ඵල, අරහත් මාර්ග ඵල කියන මාර්ග ඵල වශයෙන් අටක් ඒ මාර්ග ඵලයන්ට අරමුණු වන නිර්වාණය තමා නව ගැනීම. නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ කියලා මේ දින තුනක් ආතිදෙන්නේ එයයි. නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම. මේ සත්පුරුෂයන්ගේ ධර්ම. සත්පුරුෂයෙකුට මිස අසත්පුරුෂයෙකුට කවදාවත් සාක්ෂාත් කරගත හැකි ධර්මයෝ නෙවෙයි ඒවා. සත්පුරුෂ సంతානයක් තුලම උපදවාගත හැකි ධර්ම මිසක අසත්පුරුෂ సంతානයක උපදනා ධර්ම නෙවෙයි. අනේ සද්ධර්මය ඊළඟට මේ සත්‍යන අවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය කියන මෙය ඇතියෙකිතු දේ පමණක් නෙවෙයි. ඒවා සාක්ෂාත් කරගත යුතු, ප්‍රත්‍යක්ෂ කරගත යුතු, තමා තුළ ඇති කරගත යුතු ධර්ම. නිර්වාණය අරමුණු කොට උපදනා ඒ චිත්තචෛතසික ධර්ම සමූහයකුයි සතර මාර්ග සතර ඵලෙට. ඒවා එකිනෙක සංකාමයක් තුළ ඇති කරගත යුතු. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියලා පෙන්වන්නේ එයයි. ඒ කෙනෙක් තමා නුවණැත්තන් විසින් වෙන වෙනම තම సంతානයන් තුළ ඇති කරගන්න. ධර්ම. ඒ සත්‍යය. ඒ සත්‍යර්මය තම තමන්ගේ සිත් සතම් තුළ උපදවා ගත යුතු නම් ඒ උපදවා ගැනීම පිළිබඳ වූ ක්‍රමයකුත් තිබෙන්න ඕන. එව නැත්නම් කවුරු කොයිතරම් කැමති වෙතත් ඒ නවලෝකෝත්තර ධර්ම ප්‍රතිවේධ කරන්නට ඒ ප්‍රතිවේධයේ සඳහා වූ පිළිවෙතක් දන්නේ නැත්නම් ඒ කොයිතරම් බලාපොරොත්තු වුණත් සමාජය අදහස ඉටු කර ගන්නට බෑ. ඒ නිසා ඒ ධර්මයේ කියා දෙන්නන්ද සිටියේ. අර සත්පුරුෂ සංසේවයෙන් බලාපොරොත්තු වන ප්‍රධාන කාරණේ එයයි. ඒ බණ දහම් මේ මාර්ගය පිළිබඳව අසා දැන ගැනීම. ඒකයි සද්ධර්ම ශ්‍රවණම් කියන එක. සද්ධර්ම ශ්‍රවණය. ඒකට සද්ධර්ම ශ්‍රවණය කියන විට ඒ ශ්‍රවණයට ඇතුළත් වන්නේ පරියාප්ති ධර්මය. පරියාප්ති ධර්ම. පරියාප්ති ධර්මය කියන්නේ ත්‍රිපිටක ධර්මය. ඒ අර්ථ කතා සහිත ත්‍රිපිටක ධර්මය තමයි පරියාප්තියට ඇතුළත්. ඊට පරියාප්තිය කියන්නේ පරියප්තියටි පරියප්ති. නැත්නම් පරියාප්තනම් තීටි පරියප්ති. පරියාප්තනම් තී කියන්නේ හැදෑරීම, ඉගෙන ගැනීම. එහෙම ඒ ඉගෙන ගත යුතු හැදෑරිය යුතු ධර්මයටයි පරියාප්ති ධර්මයට. ඒ පරියාප්තිය නැතුව ප්‍රතිපත්ති ප්‍රතිවේධ කියන ඉතිරි ශාසනය ඔය විදිහට තුන් ආකාරයකින් දක්වනවා පරියප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේධ ශාසනය. පරියප්තිය ප්‍රතිපත්තියටත් ප්‍රතිපත්තිය ප්‍රතිවේදයටත් උපකාරයි. ප්‍රතිවේදය ප්‍රතිපත්තියෙන් තොරව ලැබෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රතිපත්තිය කියන ප්‍රතිපත්තිය පරියාප්තියෙන් වෙන්න ඇති කරගන්නත් බෑ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්ම මාර්ගයේ තිබෙන්නට ඕන. කියාගෙන දෙන්නට පුළුවන් කම ඇති අය සිටින්නට ඕන. එහෙම නැත්නම් යන මඟ කුමක්දයි කියා කෙනෙකුට තෝරා බේරා ගන්නට බෑ. ඒ මාර්ගයේ දැක්වීම වශයෙන් පර්යාප්තිය කියන ත්‍රිපිටක ධර්මය කියා දෙන්නම් සිටින්නට ඕන. ඒ කියා දීමෙන් කියා දෙන දේ ඇසීම තමයි සද්ධම්ම ශ්‍රවණම් කියන එකෙන් අදහස් කරන්නේ. ඒ දෙවෙනි සෝවාන් වීමට අවශ්‍ය වෙන දෙවෙනි කාර්යය. සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම ශ්‍රවණම් ඊළඟට එන්නේ යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරය කියන එක නුවණින් මෙනෙහි කිරීම කියන එකයි සාමාන්‍ය තේරුම. එයින් ගත යුතු තිබෙන්නේ සෝවාන් වීම පිළිබඳව කතාව නිසා යෝනිසෝ මනසිකාරය නම් ඒ කියා දෙන ලද ධර්ම මාර්ගයට අනුව පිළිපැදී වශයෙන් ඒ ගැන තමාගේ සිත යෙදවීම වෙනත් විදිහකින් කියනවා නම් යෝනිසෝ මානසිකාරය දක්වා තිබෙන්නේ පත මානසිකාරෝ. පත මානසිකාරෝ කියන්නේ පත කියන්නේ මාර්ගය. කියන්නේ නියම මඟ. ඒ නියම මඟ අනුව මෙනෙහි කිරීම කියන්නේ. අයෝනිසෝ මානසිකාරය ඊට ප්‍රතිවිරුද්ධ මානසිකාරය වශයෙන් දක්වා තිබෙනවා. ඒ දක්වා පිළිෙන හැටියට ඒ වෙනවා පිළිෙන්නේ උප්පත මනසිකාවය. උප්පත නොමඟ නොමඟින් මෙනෙහි කිරීම. මේ හරි මඟින් මෙනෙහි කිරීම. පත මනසිකාර උප්පත මනසිකාර. ඒතර උප්පත මනසිකාරය දක්වා පිළිෙන්නේ පත මනසිකාරය නම් අනිච්චේ නිච්ඡන්තිවා දුක්ඛේ සුඛං කිවා අනත්තේ අත්තං කිවා මනසිකාව ඒකයි අයෝනිසෝ මනසිකාව අනිත්‍යයේ නිත්‍ය දෙයක් හැටියට සැලකනවා නම් හිතනවා නම් මෙනෙහි කරනවා නම් තමා ක්‍රියා කරන්නේ එලෙස නම් එහෙම සැලකාගෙන නම් ඒක අයෝනිසෝ මනසිකාව දුක්ඛ දෙය සැපයකයි සැලකන්නේ කලකා කටයුතු කරන්නේ නම් හිතේ මෙනෙහි කිරීම අයෝනිසෝ මනස්කාර. ඒ වගේම අනාත්මය ආත්ම වශයෙන්ගෙන කටයුතු කරන්නේ නම් ඒ අයෝනිසෝ මනස්කාර. එතකොට පත මනසිකාරයේ කියන මේ අනිත්‍ය අනිත්‍යය අනිත්‍ය වශයෙන්ද දුක්ඛය දුක් වශයෙන්ද අනාත්මය අනාත්ම වශයෙන්ද මෙනෙහි කරයි. ඒ අනුසාරයෙන් අප කුතනටද වස්නේ විදර්ශනාවයි බහින්නට ගන්න. ඒක යෝනිසෝ මනසිකාරයේ කියන්නේ මෙයින් අදහස් කරන්නේ කුමක්ද? සත්පුරුෂ ආශ්‍රයෙන් ඒ යායුතු මඟ දැක්වීම වශයෙන් අසන ලද සද්ධර්ම ශ්‍රවණයෙන් ඊළඟට එය ක්‍රියාත්මක කිරීම වශයෙන් යෝනිසෝ මනසිකාරය කියන එක පැවැත්වීම. ඒතකොට ඒ යෝනිසෝ මනසිකාරය පවත්වන තැනත්තා මුසුදුසු දෙයක් කරන්නේ නැහැ. මුසුදුසු දෙයක් හිතන්නේ නැහැ. මුසුදුසු ලෙස හිතන්නේ මුසුදුසු වචන ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ අයෝනිසෝ මනසිකාරය අත්තර යෝනිසෝ මනසිකාරෙහි මනසිකාරය ඇතිකර ගැනීමෙන් කුමටද පිටුහල ලැබෙන්නේ? අන්තිමට දැක්වෙන ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන්නේ ධම්ම නම් නව ලෝකෝත්තර ධර්ම. ඒ ධර්මයේ අනුව වූ ප්‍රතිපත්තිය නම් නව ලෝකෝත්තර ධර්ම සාක්ෂාත් කර ගැනීම සඳහා වූ පිළිවෙත. අවලෝකෝත්තර ධර්ම සාක්ෂාත් කර ගැනීම සඳහා වූ පිළිවෙත. ඒ පිළිවෙතෙහි යෙදී. ඉතින් මේ පිළිවෙත කොටෙන් පවසනවා නම් කිය යුතු තිබෙන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ නම් තුනේ. සීලය කය වචන දෙක පිළිබඳ. කය වචන දෙකෙන් යම් තාක් වැරදි සිදුවේ නම් ඒ වැරදි වලින් වැළකීම සීලයෙන් පෙන්වන්න. සීලයෙන් අදහස් කරන්නේ ඒයි. එතකොට ඒක නැත්තාගේ කය වචන කියන මේ දෙකෙන් සිදුවිය හැකි වැරදි වලින් වළකින හේතුවෙන් හෙතම කය වචන කියන මේ දෙක පිරිසිදු කරගත්ත කෙනෙක් වෙනවා. එතකොට කය වචන දෙක පිරිසුදු කර ගැනීමම තමයි සීලයෙන් අපේක්ෂා කරන්නේ. ඒ දක්වා පිළිදෙනවා ඒ සීලතාව සමාගයේ සීලවත් බව දැනගැනීමට තිබෙන ධම්මාන ධම්මපටිපත්තිය. ඒකට ධම්ම නවලෝකෝත්තර ධර්ම. ඒ ඒ ධර්මයන් තමාන්ගේ සංස්කාරෙහි ඇති කර ගැනීමට නැත්නම් ඒ පිළිබඳ ප්‍රතිවේධය කිරීමට අවශ්‍ය වන ප්‍රතිපදාවේ යෙදීම තමයි ධර්මානුධර්ම කටකම්. එය අප කිව කොටින් පවසුතෝ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව කියව අපේ දින දක්වන්නට වන්නේ. සීලයෙන් කය වචන දෙකේ පිරිසිදුකම අපේක්ෂා කරනවා. එකයි කෙරෙන වැරදි නිසා කය අපිරිසිදු වෙන අතර වචනයෙන් කියන ඒ වැරදි වචන නිසා බොරු කීම, කේලාම් කීම, කරුස වචන කීම, හිස් වචන කතා කිරීම කියන මේ සතර වාග් ස්ටැප් නිසා වචනය අපිරිසුදු වෙනවා. වාග් ద్వාරය අපිරිසුදු වෙනවා. කෙනෙක් සිල්වත් නම් ඒ කයින් කෙරෙන වැරදි වලින් සහ වචනයෙන් සිදුවන වැරදි වලින් වැළකී වැළකුණු කෙනෙක් නම් තමාටම තමාගේ තිබෙන සිල්වත් බව තේරුම් ගත හැකි වෙනවා. Tamanටම වැටහෙනවා. තමාගේ කයේ ඇති පිරිසුදුකම සහ වචනයේ ඇති පිරිසුදුකම. ඒ නිසා එය දක්වනවා සෝචය්‍ය පච්චපට්ඨානං කියලා. සීලය ගැන දක්වන තැන්වලදී ලක්කන රස පච්චපට්ඨාන පදත්තාන කියන මේ කරුණු සතර සීලය පිළිබඳව දක්වන තැන පච්චපට්ඨාන කියන ඒ සීලය සිල් රත්නා තනස්ථාට වැටෙන ආකාරය නම් කාය සෝචය, වචී සෝචය. සෝචය ප්‍රතිපත්තාමං කියලා දක්වනවා. කායේ සහ වචනේ ඇති පිරිසිදුකම අනුවයි තමා සිල්වත් බව තමාට වැටහෙන්නේ. ඒ නිසා කය වචන දෙකේ පිරිසිදුකම සීලයෙන්ද. මොකද මේ පිරිසිදු අතිපරිසිදු පිරිසිදු නිර්මල කිසිදු ක්ලේශ කාවුෂ්‍යයක් නැති අත්‍යන්ත පරිසුද්ධ වූ ධර්මයක් සාක්ෂාත් කර ගැනීම සඳහා වූ පිළිවෙතකයි යෙදෙන්නේ. ඒ පිළිවෙතෙන් යෙදෙන තැනත්තා තමාගේ සිතේ සිත නිසා ඒ සිතේ සිතේ ඇතිවන නරක ධර්ම හේතුවෙන් කයින් සහ වචනේ කරන ක්‍රියාවලින් තමා දුසිල් බවට පත් වෙනවා. ඒ නිසා පළමු කොට පිරිසිදු කරගන්නට ලෙහෙසි පහසු ద్వාර දෙක වනුයේ කයයි වචනයයි. ඒක කය වචන දෙකේ සිදුවිය හැකි වැරදි වලින් Taman වලකින. එහෙම වැලකීමෙන් තමයි කායද්්වාර වාග්ද්වාර දෙක සංවර කරගත් සිංගල් දෙක. ඒක කයේ පිරිසිදුකම වචනයේ පිරිසිදුකම. එනි කායික ක්‍රියාවල හා වාචික ක්‍රියාවල තියෙන පිරිසිදුකම නිසාමයි ඒ කය වචන දෙක පිරිසිදුයි කියලා කියන්නේ. නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි බලාපොරොත්තුව. නිවන අත්‍යන්ත පරිසුද්ධයි. ඒ ධර්මයයි මේ දැන් නුවණින් තමා උපදවා ගන්න ලබන නුවණින් ප්‍රත්‍යක්ෂ කරන්නට ගන්නෙ. ඒ සඳහා තමා ඒ පිරිසුදුකම සිතේද පිරිසුදුකම ඇති කර ගන්නට ඕන. ඒ පිරිසුදුකම ඇති කර ගැනීමේ මේ ප්‍රතිපදාවේදී පළමු කොට සීලය පිළිබඳව දක්වනවා සීලයෙන් කය වචන දෙකේ පිරිසිදු කරගන්නා හේයි. ඊළඟට ඉතිරිව තිබෙන්නේ පිරිසිදු කර ගැනීමට සිත. සිත. සිත අපිරිසිදු වන්නේ සිතට ඇතුළු වන ක්ලේශ ධර්මයන්. එවනේ බුදුරජාණන් වහන්සේ වදාරා පිළිෙන්නේ කවස්තර මිදන් වික්කරේ චිත්තං සංචකෝ ආගන්තුකේ උපක්ඛලේසේ උපක්ඛලිඨ. මානනේ සිත ප්‍රභාස්වරය එය එයද ඒ ආගන්තුක උපක්ඛලේශයන් නිසා කිලිටුවේ අපිරිසිදුවේ වල දක්වා. රාගන්තක උපක්ලේශය කියනකොට කොටින් ගන්නට තිබෙන්නේ මේ අකුසල ධර්ම. අභිජ්ජා චිත්තත් උපක්ලේශෝ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ උපක්ලේශ ධර්ම වෙනම දක්වා තිබෙනවා. ඒ ඒ ඒ උපක්ලේශ වශයෙන් දක්වන ලද ධර්ම ඒවා අන්තිමට සලකා බලන විට ඒ අකුසල චෛතසිකවලටයි ඇතුළත් වන්නේ. අකුසල අකුසල් සිත් හා අකුසල චෛතසික කියන මේවා නිසා තමයි මේ අපවිත්‍රතාවය ඇතිවන්නේ සිතේ. ඉතින් ඒ නිසා සිත පිරිසිදු කරගන්නට උත්සාහ කරන කෙනෙක් සිත ඒ ඒ අරමුණු කරා ගොස් කාම ඡන්ද කාම සංහා වශයෙන් සිත අපිරිසිදු වෙන එක වළක්වා ගැනීම තරහව වශයෙන් ව්‍යාපාද වශයෙන් සිතේ අපිරිසිදු වීම දුරු මේ වළක්වා ගැනීම ඒ වගේම තීන විද්දේ කියන අලසකම නිසා ඇතිවන ඒ අපිරිසිදුකම දුරු කර ගැනීම නසංසුන්කම සහ පසුතැවිල්ල නිසා ඇතිවන අපිරිසිදුකම නැති කර ගැනීම හා බුද්ධ ආදී අපතනක උපදනා සැකය නිසා ඇතිවන අපිරිසිදුකම නැති කර ගන්නට ඕනේ ඒ සඳහා භාවනාවක් වශයෙන් දක්වනවා නැත්නම් ඒ පිළිවෙතක් හැටියට දැක්වෙන්නේ සමත භාවනාව. සමත භාවනාවකින් කෙනෙකු නැගී එන නීවරණ ධර්මය යටපත් කරනවා. නැගී එන නීවරණ ධර්ම යටපත් කිරීමටයි මේ සමත භාවනාව. මේ සමත භාවනාවේ කෙනෙක් දියුණුවක් ලබනවා නම් ඒ දියුණුවේ අවසානයේ හැටියට දක්වන්නට තිබෙන්නේ ඒ ඒ ධ්‍යානයන් උපදවා ගැනීම. ඒ ධ්‍යාන වලින් කරන විදිහට හටගත හැකි නීවරණයන් ඔබා ගැනීම ඒ ධ්‍යාන ශක්තිය තිබෙන ඉතින් ඒ නිසා ඒ නීවරණයෙන් සිදුවන අපිරිසුදුකම සිතේ ඇතිවන්නේ නැහැ. ඒ සමත බලය තිබෙන තාක්කල් ඒ ඒක සම්පූර්ණයෙන් සිත පිරිසුදු කර ගැනීමක් නෙවෙයි. ඒ මොකද සමත බලය නැතිව ගිය හැටි එන. යම් කිසි හේතුවකින් තම උපදවාගත්ත ඒ ධ්‍යානය පිළිගුණොත් යටපත් කළ ඒ ක්ලේශ ධර්ම නැවතත් ඇතිද. ඒ නිසා ඒක සිත හත්පසින් පිරිසිදු කිරීමක් නෙවෙයි. හත්පසින්ම සිත පිරිසිදු කර ගැනීමට නම් මේ ක්ලේශයන් නැගෙන්නේ ශක්තිය දුරු කරගන්න ඕන නැති කරන්නේ. එද කෙලෙසින්ගේ ඒ නැගෙන්නට පුළුවන් ඒ නිදාසින්නාත්මෙන් පවත්නා අවස්ථාව දක්වා තිබෙන්නේ අනුසය හැටියට. ඒ නිසා ප්‍රහාණයන් පෙන්වන තැනදී අය අනුසය ප්‍රහාණය ගැනයි ඔය මාර්ගඵලයන් මාර්ගයන් පිළිබඳව කතා කිරීමේදී කියන්නේ අනුසය ප්‍රහාණය. අනුසය කියන්නේ අවස්ථාවක් අරමුණක් සුදුසු කාරණයක් ඉදිරිපත් වූ කල නැගෙන්නට පුළුවන් කෙලෙස් වල ශක්තිය තමයි අංශය කියන්නේ. ඒ අංශය තිබෙන තාක් කල් හත්පැසින් පිරිසුදුකම කෙනෙකු ලබන්නේ නැහැ. ඒ නිසා සෝවාන් ආදී මාර්ගයන් උපදවා ගැනීමෙන් සිදු කරන්නේ ඒ අනුසය, ක්ලේශයන්ගේ අනුසය ප්‍රහාණය කිරීම. අනුසය දුරු කිරීම, අනුසය නැති කිරීම. අන්න එයයි ඊළඟට තිබෙන පිළිවෙත නැත්නම් එයයි විදර්ශනා භාවනා මාර්ගය. ඒ ධම්මා ධම්මපටිපත්තියට ඔය කරුණු ටික ඇතුළත්. එතකොට සීලය, සමාධිය, ප්‍රඥාව කියන මේ තුන වැඩි වීම තමයි ධම්මානුධම්මපටිපත්තියෙන් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් අපේක්ෂා කරන්නේ. සිල්වත්ව සිතේ නීවරණ මතුවී ඒම වළක්වා සඳහා සමත භාවනාවකින් ඒ උපචාර සමාධි අවස්ථාවටවත් පැමිණ ඊළඟට විදර්ශනා කිරීම කළහ. කොයි භාවනාවක් වුවත් සමත වේවා විදර්ශනා වේවා ඒ භාවනා නීවරණ ප්‍රතිවිරුද්ධයි. නීවරණයන්ට ප්‍රතිවිරුද්ධ ධර්මයි. භාවනාව නීවරණයන්ට ප්‍රතිවිරුද්ධවයි කරන්නේ. ඒ නිසා කෙනෙකු භාවනාවක් වඩනවයි කියන එකෙන් අදහස් කරන්නේ පළමුවෙන්ම නීවරණයන් සමග කරන සටනක්. ඒ නිසායි සමාධිය ගැන දක්වන තැනදී සමා කාමච්ඡන්දෝ කාම කාමච්ඡන්දෝ සමාධිත්ත ප්‍රතිපක්ඛෝ කියන්නේ. කාමච්ඡන්දේ සමාධියට ප්‍රතිපක්ෂයි. නික්ඛම්මං සමාධිත උපකාර. නෛෂ්ක්‍රම්‍ය සමාධියට උපකාරයි. ව්‍යාපාදෝ සමාධිත පරිපන්තෝ අව්‍යාපාද සමාධිත උපකාර. ඒ විදිහට ඒ එකිනෙක පිළිබඳව දක්වනවා. ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකුච්ඡා. තව දක්වනවා අරති ආදී වශයෙන් සබ්බේපි අකුසල ධම්මා සමාධිස්ස පරිපන්තු සබ්බේපි කුසල ධම්මා සමාධිස්ස උපකා ඒ විදිහට පෙන්වනවා ඒ සියලුම අකුසල ධර්ම සමාධියට උවදුරක් ඒ වගේම සියලුම කුසල ධර්ම සමාධියට උපකාරයි කියලා පෙන්වනවා එයින් අදහස් කරන්නේ කුමක්ද සිත අකුසලයට වැටෙන්නට නොදී නොදී කුසලයේ රඳවා පැදීම නිසා මේ අපේක්ෂිත සමාධිය දියුණු වෙනවා සමාධිය වැඩෙනවා. ඒ නිසායි කුසල චිත්ත ඒකාග්‍රතාව සමාධිය කියන නමින් විග්‍රහය වෙනවා. ඒ සමාධිය හැම පිටකටම සාධාරණ ස්වභාවයක්. සමාධිය කියන ඒකාග්‍රතාව. ඒ මේ ಗುಣධර්ම පක්ෂය ගැන කතා කරන තැනදී සමාධි කියන්නේ මෙයින් අදහස් කරන්නේ කුසල් සිතෙහි ඇතිවන්නා වූ ඒකඟ බව. එනිසා ඒ කුසල් සිතෙහි ඇතිවන ඒකඟ බව කියන සමාධිය දියුණු කරන්නට. ඒ කවර කරුණක් නිසාද කියලා බලන්නට ඕනේ. ඊළඟට කියදෙන ප්‍රඥාව ඒ දුවන සමාහිත සිතක මිසක අසමාහිත සිතක උපදින්නේ නැති නිසා සමාහිතෝ යථා භූතං පජානාති කියා බුදුරජාණන් වහන්සේ වදාළා. සමාහිතෝ කියන්නේ එකඟ වූ සිත් දෙත නැත්තේ. යථා භූතං ඇති සැටිය මොනවා ඒ ඇති සැටියද? නාම රූප ධර්මයන්ගේ මමයි කියා කලකනු ලබන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ඡන්දයන්ගේ එහෙම නැත්නම් චක්කායතනාදි වශයෙන් දැක්වෙන ආයතනයන්ගේ එහෙමත් නැත්නම් චක්කු ධාතු, සෝත ධාතු ආදීගේ වශයෙන් දැක්වෙන ධාතුන්ගේ තියෙන යථා ස්වභාවය ඇති සැකිය. ඒවා ඇති සැකිය කුමක්ද? ඒවා ඇති සැකිය නම් ඒ එකිනෙක ධර්මයකගේ තිබෙන ස්වභාව ලක්ෂණ. ඒ එකිනෙක ධර්මයක් අන්‍ය ධර්මයක් නොවේ. ඒ ධර්මයටම ආවේනික. ඒ ධර්මයේම තිබෙන යම්කිසි ස්වභාවයක් තිබෙනවා. එය අන්‍ය ධර්මයකින් වෙන් කරගන්න. එය ඒ ධර්මයේ පිළිබඳ වූ ස්වභාව ලක්ෂණය. ඒක සලක්ෂණය කියලා දක්වනවා. ස්වභාව ලක්ෂණ. අපි ඒ එකක් දෙකක් ගැන කියනවා නම් දැන් රූප අතර ප්‍රධාන රූප හතරක් තිබෙනවා. ඒ වාටයි කියන්නේ භූත රූප නැත්නම් මහා භූත රූප. ඒ මහා භූතයන්ගේ තිබෙන ස්වභාව හතරක් තිබෙනවා නැත්නම් මහා භූත ඔවුනොවුන් වෙන් කර ගැනීමට වෙන් කර සලකා ගැනීමට සිතා ගැනීමට ඒ එකිනෙකක් පිළිබඳ වූ විශේෂ ලක්ෂණයක් තිබෙනවා. කර්කස ස්වභාවය, සදගතිය, පඨවි ධාතු හැටියට, වැඳෙන ගතිය, වැగిරෙන ගතිය ආපෝ ධාතු හැටියට, උෂ්ණ ගතිය, සීත ගතිය තේජෝ ධාතු බවයි. එවැගේම තින් දෙන ගතිය, උකුල් දෙන ගතිය, සැලෙන ගතිය වායු ධාතු. වශයෙන් ඔහොම ඒ එකිනෙකක් පිළිබඳ ඒවා වෙන් කර ගන්නට පුළුවන්. ඔව් නොනට අය විශේෂ ලක්ෂණ. ඒවාටයි කියන්නේ ස්වභාව ලක්ෂණ. මෙන්න මේ ලක්ෂණද වෙන් කර ගන්නවා නුවණින්. ඒ විදිහට පිට කියන අරමුණු ගැන ගැනීම සිත හස්තේ කියන අරමුණු ස්පර්ශ කරන ස්වභාවය වේදනාවේ කියන්නේ අරමුණු රස විඳින ස්වභාවය සංඥාවේ කියන්නේ අරමුණ අරමුණේ අරමුණ හැඳිනීමේ ස්වභාවය. ඒ වගේම චේතනාවේ කියන්නේ ඒ අරමුණේ චිත්තචෛතසික ධර්මයන් පිළිපැදීම පිළිබඳව මෙහෙයවීම කියවාදී එකිනෙකට අයත් වෙන වෙනම ලක්ෂණ තිබෙනවා. ඒ ස්වභාව ලක්ෂණ නැත්නම් විශේෂ ලක්ෂණ ඒවා පිළිබඳ. ඒවාද දැනගත යුතුයි මේ නුවණින්. ඒවා දැනගෙන ඊළඟට මේ සියලුම ධර්මයන්ට පොදු ලක්ෂණ තුනක් තිබෙනවා. ඒ ලක්ෂණ තුන තමයි ඒ සියල්ලම අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ කුත්වා අභාවත්තේන අනිච්චා. ඇතිව නැතිවීම වශයෙන් අනිත්‍යයි. ඒ හැම ධර්මයක්ම ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඒ නිසා ඇතිව නැතිව නැහි මේවා අනිත්‍යයි. එය නිකම් කියනවා නෙවේ. ඒ තමන්ගේ පිරිසිදු නුවණට නැත්නම් ඒ විදර්ශනා නුවණට භාවනා දියුණුව නිසා වැටහෙනවා අවබෝධ වෙනවා. හරි හරියට ඇතෙන් යමක් දකින්නවා වගේ නුවණින් දකින්න. පුත්‍රා අභාවත්තේන අනිච්ච. ඊළඟට ඒ සියලුම ධර්ම අතර සමහරක් තිබෙනවා අප සැපයි කියා සැලකෙන. සමහරක් තිබෙනවා අපි දුකයි කියා ගන්න. දැන් සොම්නස ප්‍රීතිය ඒ සුඛය කියන මේවා අපි සැපසේ ගන්නවා. ඒ නිසා ඒවා අපි ආස්වාදනය කරනවා. දුක්ඛය දෝමනස්සේ කියන මේ ගති මේ ස්වභාවයන් අපි දුකක් කියා ගන්න. ඒ වගේම තවත් ඉන් පිටත්තර දුක් නොවන සැප නොවන එහෙම ස්වභාවයෙන් තිබෙනවා ඒවා අපි මධ්‍යස්ථ අදුක්කම සුඛ උපේක්ෂා වශයෙන් ගන්නවා ඒත් මේ සියල්ලම උත්තර අභාවත්තේන අනිච්චා කියා කී පරිදිම ඇතිව නැතිව නැරෙන අනිත්‍යයි කියවා වගේම අභින්න සම්පති සීලනත්තේන දුක්ඛාත්‍ය දැක්කේ. අභින්න සම්පති සීලනත්තේන කියන්නේ නිතර සිදුවන තෙලීම නිසා දුකයි. මොකක්ද මේ තෙලීම කියන්නේ? ඉතින් මේ තෙලීම බලන්නට ඕන. මේ දුක් වූ ශබ්ද පංචකයෙන් අපව පෙළනවා. ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳ තිබෙන තෙලීම තේරුම් ගන්නට ඕන. ඒක ඒ දුක්ඛාරි සත්‍යය පිළිබඳව දක්වනවා. ඒ අවබෝධ කිරීමේදී ජීවනක්ඛෝ සංකතක්ඛෝ සංතාපක්ඛෝ විපරිණාමක්ඛෝ කියා අර්ථ හතරක් දක්වනවා. පීඩනාර්ථය, පීඩනාර්ථය, තෙලනාර්ථ නිතර තෙලන. අභින්න සම්පටි පීලණී කියන්නේ කුමක්ද මේ තෙලීම? ඒ කෙලීම නම් මේ ඇතිව නැතිවීම අනිත්‍යයේ මුල් කොටමයි ඇතිවන්නේ. අනිත්‍යයේ නිසාම තමයි කෙලීමයි කියන එකද වන්නේ පීඩාව වන්නේ. පීඩාව සිදුවන්නේ. හටගත්ත දේ ඒ විදිහටම දිගටම පවතිනවා නම් වෙනසක් කිසිදු යන්නේ නැතුව එතන තේරීමක් ගැන කතා කරන්නට බෑ. නමුත් එහෙම එකක් නෙවෙයි මේ හට ගන්නා දේ පිළිබඳව තිබෙන්නේ. හට ගන්නා හැම එකක්ම හටගන්නේ හට ගැනීමට උවමනා කරන ඒ හේතු ප්‍රත්‍යයන් ඇති වූ කල්හි හේතුන් පටිච්ච සම්භූත ඒ හේතු නිසයි හටගන්නේ එහෙම නැතුව හටගන්න ගන්නෙ නැහැ දාපට සිතක් ඇති වෙනවා නම් ඒ සිත ඇතිවීමට උවමනා කරන හේතු තිබෙනවා අපි ගන්න මේ සිත සොම්නස් සිතක් කියලා ඒ සොම්නස් සිතක් හටගන්නට හේතු වන අරමුණක් ඕන. ඒක එක කාරණයක්. ඒ සිත ඇතිවීමට යම් අරමුණක් ගෙනයි මේ සොම්නස්සිත පහළදුනේ. එහෙම නැත්නම් ඒ අරමුණ සොම්නසක් ඇති කර ගැනීමට සුදුසු අරමුණක් නොවේ නම් සොම්නස්සිතක් උපදින්නේ නැහැ. අනේ විදිහට ඒ ලැබෙන අරමුණ තමාගේ සිත ඒ අවස්ථාවේදී තමා පවත්වාගෙන යන හැටි ආදී නොයෙක් කරුණු ආරාසියක් ඒකට එකතු වෙනවා. එහෙම එකතු වෙලයි මේ සිතක් පහළ කරවන්නේ නැත්නම් පහළ වීමට ඒ සිතක් පහළ වීමට උවමනා කරන ඒ කරුණු සියල්ලම ඇති වූ කල්හිමයි ඒ හිම සිතක් උපදින්නේ. ඒ නිසා කොයි සිතක් උපන්නත් ඒ උපදින උපදින උපන් උපන් හැම සිතක් පිළිබඳවම හේතුන් ප්‍රත්‍යයන් දැක්විය හැකියි. මෙන්න මේ මේ හේතුන් ප්‍රත්‍යයන් නිසායි මෙය හටගත්තේ. අන්න එහෙම හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා ඒ සිත චිත්තයන්ගේ උපකාරයෙන් ලැබුණු නිසා ඒ සත්‍යෝද නිත්‍ය ඒවා නෙවේ ඒවා අදානිත්‍යයි ඒ අනිත්‍ය වූ ප්‍රත්‍යයන්ගෙන් උපදවන ලද සිතද නිත්‍ය එකක් නෙවේ එයද අනිත්‍යයි යක් ඇති වෙලා නැති වෙන එකක් අනේ විදිහට ඒ හට ගන්න හේතුන්ද ඒ හේතුන් නිසා හට ගන්නා ධර්මයෝද කියන මේ හැම දෙයක්ම අනිත්‍යයි ඒ නිසා මේ අනිත්‍ය බව නිසාම මේ ධර්මයන් මමයි මගේ කියා කලකරගෙන සිටින තැනත්තා නිතරම ඒවායින් පෙළෙනවා. ආහාර ගැනීම පිළිබඳව කලකටත් එකවරක් ආහාර ගත්තට මදි නිරන්තරයෙන් මේකට කලකන්නට ඕනේ ආහාර දීමෙන්. මොකද වරක් දුන්න දේ සෑහෙනවා නම් අපේ ජීවිත කාලයටම ඒ පිළිම නැහැ. ආහාර පිළිම නිසා ඇතිවන දුක ආදී ඒ කිසිවක් නැහැ. නමුත් එහෙම නොවේ මේ ඇතිව නැති වෙන ස්වභාවය ඒ ආහාරය පිළිබඳවත් තිබෙනවා. ඒ නිසා නැවත නැවතත් ආහාර ඇතුළු කරන්නට ඕන. ඒ පිළිබඳව යම් වෙහසක් අපි ගන්නවා නම් අපිට ගන්නට සිදු වී තිබෙනවා නම් ඒ සියලුම වෙහස ඒ පීඩා සියල්ලම අපිට ලැබෙන්නේ මේ ඇතිව නැති වෙන මේ ස්කන්ධ පංචකය නිසා. ඒ අනිත්‍ය නිසා ඒ සිදුවන පීඩාව. මෙන්න මේ විදිහට අභින්න සම්පති පීලණය කියන එක නිතරම සිදුවන මේ පිළීම ඇතිගලේ දුක. ඉතින් ඒ පිළීම පීලනක්යේ පළමුවෙන් කියලා සංతాපය කියන එකක් තියෙනවා. සංతాපය කියන්නේ දැරීම. අපි දැවෙනවා. සමහර විට ඒක කෙලෙස් ගින්නෙන් දැවෙනවා. කෙලෙස් කිනිවලින් දැවෙනවා. මාන ආදී කෙලෙස් කිනිවලින් ඊර්ෂ්‍යා, මාන, ද්වේෂ ආදී කෙලෙස් කිනිවලින් අපි දැවෙනවා. ඒ දැවෙන ඒ දැවීම අපෝ පිළීමක්. ඒක සංකාමයේ තවන තවන පෙළෙන ස්වභාවය. ඊන්දක් කෙලෙන. ඒ සංකාප ගින්නෙන් දැවෙනවා. පෙළෙනවා. සංකාප. සං පීලමත් ඒ වගේම සංකතාර්ථය. සංකතය කියන්නේ හේතු ප්‍රත්‍ය නිසා සකස් කෙරෙන ලබන බව. ඒ නිසාද මේ පිළීම සිදුවන්නේ. අප කලින් කියන්නේ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්න. ඒ හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගත්තේ නිරන්තරයෙන් දිගටම පවත්වාගෙන යන්නට බෑ. ඒ නිසා ඒ හේතු බලය නැති වෙනකොටම ඒ නැති වෙනවා. ඒ නිසා ආහාර පාන පමණක් නෙවෙයි හැම දෙයක්ම අපට නැවත නැවතත් නැවත නැවතත් සැපයින් වශයෙන් දුක් ගන්නට සිදු වෙනවා මේ පංචස්කන්ධය පරිහරණය කිරීමේදී. ඒ සංකතාර්ථය, සම්තාපාර්ථය, විපරිණාම. විපරිණාමාර්ථය කියන්නේ ඒ අර තිබෙන තත්වයෙන් වෙනස් තත්වයකට. තිබෙන තත්ත්වෙන් වෙනස් තත්ත්වේ කියන්නේ මේ අනිත්‍ය නිසා. විපරිණාමාර්ථය තමා කැමති වූ විදිහටම දිගටම පවතින්නේ නැහැ. මහා බල සම්පන්න දිව්‍යාත්මතාවයක් ලබාගත්ත කෙනෙකු වුණා. ඒ දිව්‍යාවුවද ක්‍රමයෙන් තමාගේ ආයු කාලය ගතකොට යම් කිසි දවසක නැත්නම් යම් කිසි මොහොතක මරණයට මුහුණ පාන මරණයට. ඒ අවස්ථාවේදී ඔහුට මේ මේ සංකත වූ ඡන්ද පංචකයක් ලබා ගැනීමේ දෝෂය හොඳ හැටිම පෙනෙනවා නැත්නම් පෙනෙන්නට ඕන. ඇයි? මේ හේතුන් ප්‍රත්‍ය නිසා දිව්‍යාත්ම භාවයක් ලබා ගැනීමට වුමනා කරන කින්දහම් කොටයි ඒ තරත්තා මේ දෙවියෙකු උනේ. ඉතින් එහෙම ඒ දෙවියෙකු ඒ ආත්ම භාවය ලබා දුන්නේ තුමෝම අනිත්‍ය වූ කර්මයන්ගෙන්. කර්මයෝද ඒවා හේතු ප්‍රත්‍ය ධර්ම ඒවා අනිත්‍යයි. එහෙම දෙයකින් ලබා දුන්නා. අපි මේ ප්‍රධාන ධර්මයේ වශයෙන් අරගෙන කර්මය ගත්තේ ලබා දුන්නා. ඒ කර්මයෙන් ලබා දුන්නේ මේ ආත්ම භාවයේද අනිත් එකක්. ඒක එතන තිබෙන්නේ ඡන්ද පංචකයක්. ඒවාද ඇතිව නැතිවන ස්වභාවය. ඒක නිරන්තරයෙන් ඇතිව නැතිවීම සිදු වෙනවා. නමුත් දෙවියෙකු ආල්කාල වශයෙන් බොහෝ කලක් ජීවත් වෙනවා කියා ගන්නා හේ ඒ බොහෝ කලක් සිට අන්තිමට මරණයට මුහුණ පාන. ඒ මරණයට මුහුණ පෑමේදී ඔහුටද මේ විපරිණාමය පා ඇතිවන දුක, දෙලීම, ඒ පීඩාව හරියට දැනෙනවා. මොම විශාලට දැනෙනවා. දෙවියාගේ මහේශාක්‍ය භාවයේ යම් තරම්ද ඒ තරමට දැනෙනවා. මේ පිළිතුරු මාතා ඇතුළු සක්‍ර දේවේන්ද්‍රයා මහත්යටපත් වූ අවස්ථාවක් කියන්නේ ඔහුගේ ආලු පිළිහිලා. පිළිහිලා මහත් සංతాපයකටපත්. වහාම දුවගෙන ආ බුදුරජාණන් වහන්සේ වෙතට. බුදුරජාණන් වහන්සේ වෙතට ඇවිත් බුදුරජාණන් වහන්සේ කියන ඇසුවා ප්‍රශ්නයක් ප්‍රශ්න සමූහයක් සත්පන්න සූත්‍රයේ ඒ ප්‍රශ්න අහලා ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගත්තාට පස්සේ ඒ පිළිතුරු ලැබීමේදී සත්‍යයා එතනින් චුත වුණා. ඒ අවස්ථාවේදීම චුත වෙලා නැවතත් සත්‍යයව උපන්නා. ඒකයි අර දේව චිත්තමානස්ස දේව භූතස්ස මේ සතු පුනරායිච මේ ලබ්ධෝ එවං ඥානාරි මාර්ග කියලා එන්නේ. සත්වයා කියන්නේ දෙදෙවලෝට ආපිපත. එහෙම කෙනෙක්. ඒ වුණනම් මේ මරණ ජීවිත පැමිණෙන දුක ඔහුටද දැනෙනවා. ඉතින් ඒ විපරිණාම ඒ නිසා ඇතිවන දුක. ඉතින් ඒබඳු දුක් මිනිසුන් වූ අපට කොයිතරම් වෙනවද? මිනිසුන් වූ අපට ශරීරය දුර්වල වීම නිසා කොයිතරම් මේ පීඩා වෙනවද? ශරීරයේ දුර්වල වීමද වයස්ගත වීමේදී ඒ වයස්ගත වූවන් බොහෝ විට හිතෙන්නේ මේක ආ නොයාලිත දෙයක්. මොකද මේ ආවේශ. සමහර විට වෛද්‍යවරුන්ට දොස් කියනවා. වෛද්‍ය මේකට බෙහෙත් නැහැ. ඉස්සර වෙද්දු නම් දොස්තර මහත්වරු නම් එක බෙහෙතයි දෙන්නේ මේ මේකට සුව වෙන්න. මේ දැන් බෙදවරුන්ට දොස්තරවරුන්ට බෙහෙත් නැහැ. එහෙමයි හිතන්නේ. Tamanට තේරුම් ගන්නට බෑ. මොකද වයස්ගත වෙනකොට ඒ වයස්ගත වීමත් සමග ඉන්ද්‍රියන්ගේ දුර්වලකම් කුච්චට. ඉන්ද්‍රියන් ඒ නිසා ජරා ජීර්ණතා සම්දිච්ඡං පාලිච්ඡං බලිච්ඡතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාක්කෝ අයං විච්ඡති ජරා එවනි ජරාව දක්වන්නේ ඉන්ද්‍රියානම් පරිපාක්ක ඉතින් ඒ ඉන්ද්‍රියයි කියනකොට චක්සු සෝත ගාම ජීවා කාය මන කියන ෂඩේන්ද්‍රිය එතකොට මනින්ද්‍රියයේද දුර්වලත්වයක් ඇති වෙනවා ඒ නිසා Tamanට කාරණා කාරණා කලින් මෙන් තේරුම් ගන්නට පුළුවන් කමක් නැතුව යනවා එවිට හිතෙනවා මේ තමන්ට විතරක් මේක ඇවිල්ලා තියෙන්නේ. සමහර විටක තමන්ටම හිතෙන්නට පුළුවන් වෙනත් වයස්ගත අය ඉන්නවා. වුණත් නෑ මේ අමාරුව මට විතරක් මොකද? ඒ නිසා මේක කාට හරි සුව කරන්නට පුළුවන් ලෙඩක්. මේ කරන්නට පුළුවන් ලෙඩක්. ඒ වගේම මේ සුව කරන්නට බැරිව තිබෙන්නේ මේ දෙදවරු, දොස්තරවරු මෙයාට බෙහෙත් දන්නේ නැති නිසා. එදින අපි ධර්මානුකූලව නම් කිය යුතු තිබෙන්නේ ඔය ලෙඩේට බෙහෙත් ගන්නා එකම උතුමා නම් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ওই தත්ත්වයේ පිළිබඳව අපිට කලින්ම දේශනා කරලා තියෙනවා. කලින්ම දේශනා කරලා තිබෙනවා. ඒ මොකද ජරාවේ කියන එකටපත් වෙනවා. ඉරන් ඉරන බවටපත් වෙනවා. ඒ නිසා මුලින් තිබුණු ශරීර తත්වය අවසානයේ වෙනකොට නෑ. සමහරුන්ට ඒ වයෝ වෘද්ධත්වයේ නිසා ඇතිවන ඉන්ද්‍රියන්ගේ දුර්වලකම කලින්ම ඇති වෙනවා. සමහර විට බොහෝම කල්ගත වී ඇති වෙනවා. නමුත් ඒක ඇති වෙනවා බොහෝ කලක් ජීවත් වෙනවා නම්. වෙනවා. ඉතින් සමහර විටක වැයගත වූ කල්හි Tamange අත්පා අවලංගු වීම නැත්නම් පස්තාවල අවසංග වීම. ඒ අත්පා අවසංග වීම කියන එක වැයගත වී සිදුවෙන එක එක කාරණා. සමහරුන්ට ඒක වත්‍ර යෞවනයේදී සිදුවෙන හොඳ තරුණ වියේදී. එතකොට ඒ ඇයට මොකක් කොමක්ද කියන්නේ? ඒ ඇයි දැන් හොඳට කරුණ ගියේදී අපි ගනිමු ඔය බාලක පක්ෂාඝාත රෝග ආදී ඒවා දැනෙන කුඩා අය ඒ අයද මේ ශරීරයේ ස්වභාවය ඒක තේරුම් ගන්නට සමහර විටක අප දන්නේ අප ගැන කොහොමද කියලා මම හිතන්නේ ඒක වයස්ගත වීමේදී වීමේ නිසා ඉඳගෙන වැඩක් නැත්තම් මුලදී ඒවා ඉගෙනගෙන තිබෙනවා දැනගෙනත් තිබෙනවා වයස්ගත වූ අය දැකලා තියෙනවා එහෙම පීඩාවට පත්ව අය දැකලා තිබෙනවා එහෙම දැක්කා තමන්ට වරදක් සිදු වූ කල්හි අර කර්ම එකක්වත් මතක් කරගන්නට හිතාගන්නට බෑ. තමන්ටම පමණක් සිදු වූ දෙයක් හැටියටයි සැලකන්නේ. ඒක මේ ශරීරයේ වරදක්, වාස්ගත වීමේ වරදක්, ජීවත් මේ මෙහෙම විදිය ආත්මභාවයක් ලැබීමේ වරදක් කියලා නෙමෙයි. වෙන කාටරි වරද පවරන්නේ මේක සිදු කරන්නට බැරි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකට දෙයක් දේශනා කළා. උන්වහන්සේ වදාළන්නේ තමන් වහන්සේ සම්බෝධියට පැමිණෙන තුරු ජාතිය ස්වභාව කොට ඇති කෙනෙකුන් නොසිටිමින් ජාතිය ස්වභාව කොට ඇති දේවල් සෙව්වා. ජරාව ස්වභාව කොට ඇති කෙනෙකුන් නොසිටිමින් ජරාවට පැමිණෙන දේවල් නොසෙව්වා. මරණයේ ස්වභාව කොට ඇති කෙනෙකුන් නොසිටිමින් ඒ මරණයට පත්වන දේවල් නොසෙව්වා. ඔය ආදි වශයෙන් උන්වහන්සේ වදාළන. එහෙම වදාරා උන්වහන්සේ කලකිරී ඊට පස්සේ කුමක්ද? මෙහෙම ජාතිය ජරාව මරණය ශෝක පරිදේවාදී මේවා ස්වභාව කොට ඇති කෙනෙකුන් සිටින්නේ මේවාම සොයා යන එක නෙවෙයි සුදුසු. මාර්ථයෙන් දෙවිය යුතු විද්‍යාව ඒ කුමක්ද? අජාතින් අජරං අමරං යෝගක්ඛේමං නිබ්බාණං පරියේති සාමිත්‍ය ඒ නිර්වාණය සොයා යයි කියලා මහන්සිය අරිය පරියේෂණ සූත්‍රයේදී දේශනා කළේ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ ගම්සා. මේ පංචස්කන්ධය කොයි තැනක පහළ වෙතත් ඒ පංචස්කන්ධයට ආවේනික අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව මෙහි තිබෙනවා. ඒ නිසා ඒක කාටවත් වෙනස් කරන්නට බෑ. කාටවත් වෙනස් කරන්නට බෑ මේ පංචස්කන්ධයේ තිබෙන තුරු. කලීතුව තිබෙන්නේ කුමක්ද? මේ පංචස්කන්ධය නැවත නැවත ලබා දෙවන හේතුන් සත්‍යයන් කවරේදයි සා ඒවා දුරුකොට සම්පූර්ණයෙන් මේ පංචස්කන්ධයෙන් නිදහස් ඒක මරණයෙන් සිදුවන්නක් නෙවෙයි. ඒවා ක්ලේශ මරණයෙන්, ක්ලේශයන්ගේ සමුච්ඡාද ක්ලේශයන්ගේ සමුච්ඡේද මරණය. එහෙම නැත්නම් ක්ලේශයන් සමුච්ඡේද වශයෙන් දුරු කොටයි ඒ මේ නැවත නැත්නම්